දේශකයන්න් වහන්සේ දෙවුලපිටිය බරවාවිල ශ්‍රී අභිනවාරාමාධිපති රාජකීය පඬිත පූජනීය හෙන්දුවාවේ ධම්මදීප ස්වාමීන්ද්‍රණන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව කහතුඩුව පෙරේරා මාවත අංක 282 න් පහළවසේ ඉෂාරා දිල්හානි මෙන්ඩිස් මහත්මිය ඇතුළු පවුලේ සැම මැදවච්චිය සංගිලි කන්දරාව නුවර පාර පදිංචි පී.ඒ. විජේසේන මහතා බෙල්ලන චන්දසිරි නිවසේ ඥානා කඹුරුගොඩ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා. කරණීය මෙත්ත සූත්‍රය ඇසුරෙන් ඇතිවන චිත්ත ශක්තිය පිළිබඳ ගෞරවනීය දේශකයන් වහන්සේ අප කෙරෙහි මහත් කරුණාවෙන් යුක්තව අපට දහම් කරුණු පහදා දෙනු මැනව. පින්තුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ.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 පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී ධම්මානී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු සාදු සමන්තා චක්කවාලේසු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 ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමානං සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාෂී බෝසත් පින්වත්නි චාතික ගුවන්විදුලියේ ධර්ම දේශනා හැමදාම ශ්‍රවණය කරන ඔබේ හිත ටිකෙන් ටික ටිකෙන් ටික ධර්මයෙන් පිරීලා ඔබේ මුළු සංසාරයම සරුසාර වෙනවා පින්වත්නි අද මේ ධර්ම දේශනාවත් අන්න ඒ අරමුණ සඳහාමයි. අද අපිට ධර්මානුකූලව සාකච්ඡා කරන්න වෙන්වෙච්ච මාතෘකාව තමයි කරණීය මෙත්ත සූත්‍රය. හැබැයි පින්වත්නි කරණීය මෙත්ත සූත්‍රය පරිවර්තනය කිරීම නෙමෙයි අද අපිට කරන්න තියෙන්නේ. සක්කෝ කියන්නේ මේක, උජූච කියන්නේ මේක අපි ඕන තරම් අහලා තියෙනවා. අද අපිට සාකච්ඡා කරන්න નિયમિતව වෙලා තියෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයෙන් ගොඩනැගෙන චිත්ත ශක්තිය පිළිබඳව. ඒක ඊටාම හොඳ මාතෘකාවක් පින්වත් ඔබ හැමගේ ධර්ම අවබෝධය සඳහා ධර්ම දේශනාව සඳහා කරණීය මෙත්ත සූත්‍රයෙන්ම ගාථා පාඨයක් උපුට ගත්තමම මාතා යතා නියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මේ කියන්නේ සැබෑම මාතෘ ගුණය තියෙන අම්මා කෙනෙක් තමන්ගේ එකම දරුවව කොයි තරම් ස්නේහයෙන් රකින්නවද අනේ වගේ සමස්ත ලෝකවාසීන්ටම සෙනෙහස දක්වන්න පුළුවන් විදිහට ඔබේ හිත අපරිමාණව සංවර්ධනය කරගන්න. මාන සංභාවයේ අපරිමාණ අප්‍රමාණ මනසක් ගොඩනගා ගන්න. පින්වත්නි, කරණීය මෙත්ත සූත්‍රය සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ උරග වර්ගයේ සඳහන් වෙන අපිට ඊටාම සමීපතම සූත්‍ර දේශනාවක්. අපේ බෞද්ධයින්ගෙන් එක පාරට ඇහුවොත් ඔබ දන්න සූත්‍රයක් කියන්න කියලා. ඉස්සර වෙලාම කියන්නේ කරණීය මෙත්ත සූත්‍රය. කරණීය මෙත්ත සූත්‍රය කටපාඩමින් කියන්න බැරි කෙනෙක් බෞද්ධය අතර නැති තරම්. අපි හැම වෙලේම සත්‍යයනා කරන සූත්‍රයක්. නමුත් මගේ පින්වත්නි අපේ බෞද්ධයෝ හුඟාක් වෙලාවට පිරිත් කියන්නේ පිරිත් අහන්නේ බය නැති කරගන්න. මිනි පෙට්ටනිගාවින් යනකොට කී කියා යන්න. තනියම ඉන්නකොට උලමෙක් කෑ ගන්නව ඇහුනොත් කියන්න. හීන පේනවට දාලා තියන්න. නින්දෙදි ඇහෙන්න තමයි පිරිත් පාවිච්චි කරන්නේ. මතක තියාගන්න බුදුහාමුදුරුවෝ මිනිස්සුන්ට හැදෙන්න කියපු බණ තමයි පිරිත්වල තියෙන්නේ. මහා මංගල සූත්‍රය අරගෙන බලන්න. මහා මංගල සූත්‍රයේ තියෙන්නේ ඔබට සුබ වෙන්න නම් මෙන්න මේවා කරන්න. දැන් අපි එක හිතාගෙන ඉන්නේ මේවා දැක්කොත් සුබයි. ඒ කියන්නේ සමනානංච දස්සනම්. ශ්‍රමණේන් වහන්සේලා දැක්කොත් සුබයි කියලා නෙමෙයි මේක කියන්නේ. සමනානංච දස්සනම් කියලා කිව්වේ ඔබට යහපතක් වෙන්න නම් ඔබට සුබ වෙන්න නම් ස්වාමින් වහන්සේලා ආශ්‍රය කරන්න. කාලේන ධම්ම සවණා බණක් අහලා ආපු ගමන් සුභ අසුභ තීරණය වෙනවා කියලා නෙමෙයි කියන්නේ. ඔබට සුභ වෙන්න නම් නිතර නිතර ධර්මයේ ශ්‍රවණය කරන්න. එතකොට ඒ ධර්මයට අනුව ජීවත් වෙනකොට කොහොමත් සුභ වෙනවා. දැන් පරාභව සූත්‍රයේදී කිව්වේ පිරිහෙනවා නම් මෙන්න මේවා කළොත් පිරිහෙනවා. මේ ලක්ෂණ තියෙනවා නම් ඔබ පිරිහෙනවා. දැන් මේ කරණීය මෙත්ත සූත්‍රය. මෙත්ත කියන්නේ මෛත්‍රියනේ. කරණීය කියන්නේ විධික්‍රියාවක්නේ. කරන්න මෙත්ත මෛත්‍රිය. මෛත්‍රී කරන්න කියලා දීපු සූත්‍රයක්. කරණීය මෙත්ත සූත්‍රයේ බුදුහාමුදුරුව අනුදැන වදාලේ නම් ඔය බයත් එක්ක යන සිද්ධියක් නිසා තමයි උන්වහන්සේ ළඟ වසර 5කට ආසන්න කාලයක් පැවිදිව මහානදම් පුරපු තරුණ ස්වාමීන් වහන්සේලා 500ක් නමක් බුදුරජාණන් වහන්සේගෙන් මිදිලා තනිවම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ධර්මයේ හොයාගෙන බවුන් වඩන්ට වනාන්තරයට ගිහිල්ලා මහ වනයේදී අමනුෂ්‍යයන් නිසා යම් උපද්‍රවයකටපත් වෙලා ආපහු ඇවිල්ලා ස්වාමීනි මෙහෙම කරදරයකටපත් වුණා කියද්දී උන්වහන්සේ මේ කරණීය මෙත සූත්‍රය ඒ ස්වාමින් වහන්සේලාට දේශනා කරලා මේ සූත්‍රය අරගද ආපහු ඔබ බය වෙච්ච දැනටම ගිහිල්ලා බය නැති කරගෙන පටන් ගන්න කියලා කිව්වා. හැබැයි අවම ඔතනින් තමයි අපේ අය මේක බය නැති කරගන්න කියලා තියෙන එකක් කියලා අල්ලගෙන තියෙන්නේ. මේ සෝබාදහමත් එක්ක අපේ මනස හරියටම ගලප ගන්න බැරි වුණාම තමයි ওই ඔක්කොම දෝෂ, භූමි දෝෂ, භූත දෝෂ, වාස්තු දෝෂ ඔක්කොම එන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලාට දේශනා කළේ සෝබාදහමත් එක්ක ගැළපිලා ඉන්න සෝබාධම තේරුම් ගන්න සෝබාධමත් එක්ක නොගැටි ඉන්න ඔබේ මනස තුළ යම් පරිවර්තනයක් කරගන්න පින්වත්නි මෛත්‍රී කරන්න උගන්වපු මේ සූත්‍රයේ මෛත්‍රී කරන්න කලින් ಜಾති 15ක් බුදුහාමුදුරෝ යෝජනා කරලා තියෙනවා ඔය දැන් සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී ආදි වශයෙන් කියපු කාරණා ඔබ ඒ පිළිබඳ දන්නවා මේ ලක්ෂණ ටික ඒ කියන්නේ ඔබ කෙලින් වැඩ කරන මිනිස්සෙක් වෙන්න. නිකන් කටා දෙකක් නැති, හිතින් එකයි කටින් එකයි නැති, කෙලින් වැඩ කරන මිනිස්සෙක් වෙන්න. ඊළඟට කාටවත් බය නැති මිනිස්සෙක් වෙන්න. දැන් කාටවත් බය නැති වෙන්නේ කොහොමද? දැන් අපි දන්නවා ඔය චන්දි ඉන්නවා කාටවත් බය නැති. ඒගොල්ලෝ තරම් බය වෙලා ඉන්න જાතියක් තවත් නැහැ. බය නැහැ වගේ පෙන්නුවට. හරි බයයි. බය නැති කෙනා මෙන්න මෙහෙම කෙනෙක්. හෘදේ සාක්ෂියට එකඟව ජීවත් වෙන කෙනෙක්. කාටවත් බය නැහැ කියලා කියන මිනිස්සු තලා පෙලාගෙන චණ්ඩි වගේ ඉන්නවා කියන එකට මේ හෘදේ සාක්ෂියට එකඟව නිවැරදිව ජීවත් වුණා නම් අයි කාටවත් බය වෙන්නේ. රටේ නීතියක් තියෙනවා. රටේ සාරධර්ම පද්ධතියක් තියෙනවා. පව්පින් ගැන කියලා දීලා තියෙනවා. අන්න ඊට අනුව ජීවත් වුණා නම් මං දිවි හිමියෙන් මේ රටේ නීතියට ගරු කරන්න ඕන. දිවි හිමියෙන් මේ රටේ සාරධර්ම වලට ගරු කරන්න ඕන. දිවි හිමියෙන් පවපියෙන් හඳුනාගෙන පවින් වැළකෙන්න ඕන. එතකොට මං කාටවත් බය වෙන්නේ මොකටද? අන්න එහෙම චරිත ලක්ෂණ ටිකක් බුදුහාමුදුරුවෝ මුලින් දේශනා කළා කරණීය මෙත්ත සූත්‍රය තුල. මුදු අනතිමානී ඔබ මෘදු මොලොක් කෙනෙක් බවට පත් වෙන්න. නිකන් ගලක් වගේ ඉන්න එපා. අවශ්‍ය තැනදී සංවේදී වෙන්න. අවශ්‍ය තැනදී ධම්මශීලී වෙන්න. අනතිමානී ගුණය ඇති කරගන්න. මේ ලක්ෂණ 15ක් බුදුහාමුදුරුවෝ දේශනා කළා ඉස්සෙල්ලාම මේ විධිමත් චරිතයක් ගොඩනගා ගන්න. මේක තව කෙනෙකුට මෛත්‍රී කිරීම සඳහා මෙන්න මේ කියපු මේ මානසික විපර්යාසය පුද්ගලයෙක් තුළ අවශ්‍යයි. මොකද පින්වත්නි තව කෙනෙකුට මෛත්‍රී කරනවා තව කෙනෙකුට ආශිර්වාද කරනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. සියල්ලටම ඉහලින් ඉඳගෙන ඉපැයි තව කෙනෙකුට ආශිර්වාද කරන්න. තේරෙනවද? මෛත්‍රී කරනවා කියලා කියන එක අපි තේරුම් අරන් තියෙන විදිහ මොකද්ද? මෛත්‍රී භාවනාව කියලා එකක් තියෙනවනේ. සමත භාවනා අතර. හරි ජනප්‍රියයි. ඒක විතරයි හුඟක් අය දන්නේ. හැබැයි ඒකත් හරියට කරන්නේ. ඉඳගෙන දැස පියාගෙන සම්මත භාවනා ඉරියව්වෙන් ඉඳගෙන මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා දුකින් මිදෙම්මා නිවන් දකිම්මා ඔය ආදි වශයෙන් තුන් පාරක් කියනවා ඊට පස්සේ මා මෙන්ම ওই විදිහට ඉස්සරහට යනවා. මාගේ හිතවන්තයෝ, උදාහිතවන්තයෝ, ද ගුරුවරයෝ, ද දෙමව්පියෝ, ද නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා ආදි වශයෙන් කියනවා. මගේ පින්වත්නි මෙහෙම කියලා මේ මෛත්‍රී භාවනාව මේ ආකාරයෙන් වාක්‍ය කියවලා ඔබේ මනස තුල මෙතෙක් වෙච්ච පරිවර්තනය කුමක්ද? මෛත්‍රී භාවනාව නොකල කෙනෙක් මෙතන නැහෙනි. යම් භාවනා ක්‍රමයක් කලක් අත්හදා බැලීමේදී ඔබේ මනස තුළ යම් පරිවර්තනයක් විය යුතුයි. මෙන්න මේ කිව්ව ආකාරයට මේ වාක්‍ය කියමින් කළ මෛත්‍රී භාවනාව. දැන් පාසල් වල අනිවාර්යෙන් උදේට ඕක කියවනවා. දහම් පාසල් වල කියවනවා. මොන්ටිසෝරි වල කියවනවා. ඔය කියවීමෙන්, ඔය වාක්‍ය කියවීමෙන්, නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ආදී වශයෙන් කියවීමෙන් අපි තුල වෙච්ච පරිවර්තනය කුමක්ද? පින්වත්නි මෛත්‍රී භාවනාව ඊට වඩා ගොඩාක් එහා ගිය ඊතා දියුණු මානසික තලයක සිට කළ යුතු විශ්වීය භාවනාවක්. අන්න ඒ කියන උසස් තලයකට ගිහිල්ලා ලෝකයට මෛත්‍රී කරන්න නම් ඔබ සාමාන්‍ය මට්ටමට වඩා දියුණු මිනිසෙක් වෙන්න ඕනා. ඒකයි කරණීයමෙත් සූත්‍රයේදී මේ ලක්ෂණ 15ක් බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ. ඔබේ ගෙදර පිරිත් පොතක් තියෙනවා කරණීයමෙත සූත්‍රයේ සක්කෝ උජූත සූජූත ආදී වශයෙන් මේ වචනවල තේරුම් තියෙනවා. ඒ ලක්ෂණ දැනටත් නැතිනම් ওই ලක්ෂණ 15 ඇති කරගන්න මට ඔබට කියන්න අවශ්‍ය උනේ. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී කරන්න ලෝකයට ආශිර්වාද කරන්න යෝජනා කරන්න කලින් ඔබ සාමාන්‍ය මිනිසුන්ට වඩා ඉහළ තලයකට ගිහිල්ලා ඉන්න කියලා අපිට මේ මුල් කාරණා 15 ඇසුරෙන් යෝජනා කළා. ඒක අවශ්‍යයි. ලෝකෙට මෛත්‍රී කරන්න, ලෝකෙට ආශිර්වාද කරන්න කලින් අපි හොඳ තැනක ඉන්න ඕනේ. දුර්වලයෙකුට කවදාවත් තව කෙනෙකුට කරුණාව දක්වන්න බෑ. දැන් ගෙදරක වුණා. පවුලක වුණා. ආයතනයක වුණා. සමාජයක වුණා. ගැටුමකදී යමෙකුට පුළුවන් නම් අනිත් කෙනාට කරුණාව දක්වන්න ඒ කරුණාව දක්වන පුද්ගලයා ඉතා ඉහළ කෙනෙක් වෙන්න ඕනේ. දෙන්නෙක් ගැටුමක් ඇති කරගන්නවා. ඒ දෙන්නා ගැටුමක් ඇති කරගන්නකොට තරගකාරී මානසිකත්වයක් වලට නැගෙන්නේ. ඔයා එහෙම කියනවනම් මම මෙහෙම කියනවා. මං කරපු වැරද්දට ඔච්චර බයින්නේ ඔයත් එදා මේක මෙහෙමම කළා. මට වඩා වැරදි ඔයා ළඟ තියෙනවා. ඔයා ආදි වශයෙන් ගෙවල් වල ප්‍රශ්න. ඔය අතර කාට හරි පුළුවන් නම් වැරද්ද නිවැරද්ද මොක වුණත් අපි දෙන්න අතර මේ දිනා ගන්න හෝ අහිමි වෙන්න දෙයක් නැහැ. ඕන එකක් කියන්න මම නිශ්ශබ්ද වෙනවා මම ඔයත් එක්ක තරහ නැහැ මම ඔයාට කරුණාව දක්වනවා කියලා කියන්න අන්න එහෙම හිතන කෙනා මහා ඉහළ තලයක ඉන්න කෙනෙක් වෙන්න ඕන. සමනම් දෙන්න. ගැටුමට අදාළ දෙන්න සමාන තැනක නම් ඉන්නේ. ඔහොම හිතන්න බෑ. හොඳම උදාහරණේ මට මතකයි මම පුංචි කාලේ සෙල්ලම් කරන කාලේ අම්මයි අප්පච්චි එක සෙල්ලම් කරනකොට හැමදාම දිනන්නේ මම. කම්බා දිනන මල්ලොපොර හෑන්ඩ් ෆයිට් අප්පච්චි එක සෙල්ලම් කරනකොට අප්පච්චි හැමදාම පාර දිනනවා. චූටි මන් දෙරනවා අප්පච්චි පරදිනවා. ඒ මගේ කාය ශක්තියක් නිසාද? නෑ එතන අප්පච්චි පරදින්නේ අප්පච්චි මට වඩා එදා ගොඩාක් ඉහළ තැනක හිටියා. මම ජීවිතේ දීපු උඹත් එක්ක මට මොන දිනුමක්ද කියලා අප්පච්චි හිතනවා. ඒ නිසා මට කරුණාව දක්වනවා. මාව පරද්දලා දිනලා උඩ පැනපම් පුතේ ඒක තමයි මගේ සන්තෝෂය කියලා. අන්නේ කරුණාව දක්වන්න බෑ සමකාලීනයෙකුට. සමව හිතන කෙනෙකුට මගේ යාළුවෙකුට බෑ චූටි කාලේ මගෙත් එක්ක මගේ වයසේ යාළුවෙක් බලන්නේ මාව පරද්දලා දිනන්න මාව අඬවලා දිනන්න මට වඩා ගොඩක් ඉහළින් ඉන්න අප්පච්චි බලන්නේ මට දිනන්න දීලා මට උඩපනින්න දීලා සතුටු වෙන්න කරුණාව දක්වන්න පුළුවන් ආන්ගේම උසස් කෙනෙකුට එතකොට මේ කියන මෛත්‍රිය ආශිර්වාදය කරුණාව මේවා දක්වන්න නම් ඔබ ඊතා ඉහළ තැනක ඉන්න ඕනේ තුවාලයකට බෙහෙත් දාන්න කලින් බෙහෙත් දාන කෙනා විස බීජ නාශකයක් පාවිච්චි කරලා අද්ද ගහවදගෙන ඉන්න ඕනේ නේද? අද්දගේ කුණු තියාගෙන බෙහෙත් දැම්මොත් එහෙම අර තුවාලේ වැඩි වෙනවා. Tamange අද්දගේ ඉතා පිරිසුදු විය යුතු තුවාලට බෙහෙත් දාන්න. ඒකයි මේ කියන්නේ මෛත්‍රී කරන්න පෙර ඉස්සරලා ඔබේ මනස තුල මේ වෙනස ඇති කරගන්න. සාර්ථක මිනිහෙක් වෙන්න. ඉන් පස්සේ මෛත්‍රී කරන්න බුදුහාමුදුරෝ යෝජනා කරන්නේ. පින්වත්නි මෛත්‍රී කරනවා කියලා කියන එක ලේසි වැඩක් නෙමෙයි. තව කෙනෙකුට ආශිර්වාද කරන්න, තව කෙනෙකුට මෛත්‍රී කරන්න ලේසි නෑ. ඔය වාක්‍ය කියන එක තරම් ලේසි නෑ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා, කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරෙත්වා, සියල්ලෝම සියල්ලන්ගේම සැප කැමැත්තෝ වෙත්වා කියන එක ලේසි නෑ. කියන්න පුළුවන්. ওই විදිහට මෛත්‍රී වඩන එක ලේසි නෑ. පින්වත්නි අපි හිතවත් අයට මෛත්‍රී කරන්න පුළුවන් අපිට. සහ නොදන්න අයට මෛත්‍රී කරන්න පුළුවන්. ඒත් අපිට පෙන්වන්න බැරි අපිත් එක්ක මොකක් හරි තද වෛරයක් තරහක් තියාගෙන ඉන්න කෙනෙකුට මෛත්‍රී කරන එක ලේසි නෑ. සමහර විට ඔබ ළඟම උදාහරණ ගනි. මට මෙච්චර රිදවලා මට මෙච්චර පාඩු කරලා මේ මිනිස්සයා ඉන්නේ ඒත් මං තරහ නෑ. කියලා ඒ වගේ කියන්න පුළුවන්. නිකන් හිතන්න අපි මේ ලෝකේ කවුරුවත් එක්ක ගැටෙන්නේ නැද්ද? සියල්ලෝම සියල්ලන්ගේම සැප කැමැත්තෝ වෙත්වා කියන තැනට අපිට එන්න පුළුවන් තාම. දැන් අපිට දේශපාලන මතයක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට අපි ලෙන්ගත්තු දේශපාලන පක්ෂයක් තියෙනවා. උපකල්පනය කරමු. එහි විරුද්ධ පක්ෂයකුත් තියෙනවා. විරුද්ධ පක්ෂයේ മന്ത്രിවරයෙකු හෝ ඇමතිවරයෙකු වරදක් කළා සිරගත වෙනවා. හොඳ වැඩි. ඕකුන්ට ඔහොම වෙලා මදි කියලා නිවුස් බලන ගමන් කියවෙනවා. සියල්ලෝම සියල්ලන්ගේම සැප කැමැත්තෝ වෙත්වා කියන එක එතෙන්ට එනවාද එතකොට? අපේ හතුරෙක් නොවුනත් අපි අකමැති කෙනෙක්. දැන් සමහර බරපතල වැරදි කරපු අය දඬුවම් ලබනකොට හිතට පොඩි සතුටක් එනවා කිව්වේ නැතුවට. ඔව් ඒක හොඳයි. ඔහොම වෙන්න ඕන. ඔය කරපු අපරාධවල හැටියට ඔවුන් එල්ලලා මරන්න ඕනා. මේ සාමාන්‍ය බෝධුන් ස්වභාවින ඕක ඉක්මවල යන්න ඕන. පින්වත්නි මේ අටලෝ දහම අතර කම්පා නොවන මට්ටමකට දියුරු වෙන්න ඕන වෛත්‍රී කරන්න. නැත්තම් වාක්‍ය කියවන්න පුළුවන්. මේ අටලෝ දහමින් කම්පා නොවෙනවා කියන තැනට එන්න හරි අමාරුයි. දැන් අධිරජ ධර්මාශෝක මහා ිතයි ඉහළ ආධ්‍යාත්මයක් තිබිච්ච මිනිස්සෙක් රහතන් වහන්සේලා දෙනමකගේ තාත්තනේ එතුමා හොද්ද සැඳෑ සමයක් ගත කළා නමුත් මරණාසන්න වෙලාවේ වෛරයක් ඇති කරගෙන ද්වේෂයක් ඇති කරගෙන මැරුණේ. කවුරු එක්කද බිරිඳ එක්ක. බිරිඳට ඒ වෙලාවේ අනුකම්පා කරන්න මෛත්‍රී කරන්න එතුමට බැරි වුණා. එහෙම මෛත්‍රී කරන්න බැරි වුණේ බිරිඳට අනුකම්පා කරන්න බැරි වුණේ අදාළ සිද්ධිය නිසා. ඇයි බිරිඳට වෛර කළේ? බිරිඳ බරපතල වරදක් කළා. ධර්මාශෝක මහරජුරුවන්ගේ එක්තරා බිසවක් මහරජුරුව ධර්මයෙන් ඈත් කරන්න කියලා හිතාගෙන අර බිසව මොකද කළේ? මහා රාත්‍රියක අන්‍යාගමික පාතාල කල්ලියකට සල්ලි ගෙවලා බුදුහාමුදුරුව පිට දීලා බුදු වෙච්ච ජයශ්‍රීමා බෝහාමුදුරුවන්ට තෙල් වක් කරලා වහා ගිනි ඇවිලෙන තෙල් වර්ගයක් වක් කරලා ගිනි තිබ්බා. තථාගත බුදුහාමුදුරුව පිට දීලා බුදු වෙච්ච බුද්ධ ගයාවේ ජයශ්‍රී මහ බෝහාමුදුරුව තා වේගෙන් ගිනි ඇවිලිලා අඟුරු වුණා. රජුරවන්ට බේරගන්න කාලයක් නැහැ. මහපාන්දර ආරංචිය යනකොට මේක අඟුරු ගොඩ විතරයි. ඒක දැකලා ඇතිවෙච්ච කම්පණයට රජුරු අංශභාග රෝගියෙක් වෙලා අවසානයේ මීගී මේ මේ බෝධියට ගිනි තිබ්බේ කවුද කියලා හොයාගෙන හොයාගෙන යනකොට දැනගත්තා මේක කළේ මේ බිසව කියලා. ඒක දැනගත්ත ගමන් රජුරවන්ට අංශභාග රෝගයට එහා ගිය හෘදයාබාධයක් ඇවිදilla මියගියේ. බිරෙන් සමග අප්‍රමාණ වෛරයක් ඇති වුණා. දැන් බලන්නකො මේ මෛත්‍රී කරනවා කියලා කියන එක ලේසි නෑනේ. වරද කරුවෙකුට මෛත්‍රී කරන්න தත්ත්වයට අපි එන්න ඕන. මේක අර සියලු සත්‍යෝ නිදුක් වෙත්වා කියන කතාවට වඩා එහා ගිය උත්තරීතර මානසික විපර්යාසයක්. ධර්මාශෝක මහරජුරවන්ට වැරදුනේ ඔන්න ඔතෙන්ට යන්න බැරි වෙච්ච හින්දා. ඉතින් ඇත්තටම මගේ පින්වත්නි ඔබ ඔබට සාපේක්ෂව අර බුදුහාමුදුරුවෝ කිව් අපිට දේශනා කළා වගේ හැම වෙලෙම අත්තානං උපමං කත්තා තමා උපමාවටගෙන තේරුම් ගන්නකෝ මේ මේ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ලස්සන සමාජ දර්ශනය තමයි තමා උපමාවටගෙන ජීවත් වීම. නීතියක් අවශ්‍ය නැහැ. නීතියක් කරවන්න අවශ්‍ය නැහැ. මිනිස්සුන්ට සොයන් විනයක් ඇති වෙනවා තමා උපමාවටගෙන ජීවත් වෙනවා නම්. මම මේ ධර්මදේශනාවට වඩිනකොට මම දැක්ක පාරවල් වල වාහන වලින් කෑම කාලා ඉතුරු වෙන අතුණු බහන් විසි කරන පාරට පාර අතු ගන්න මේ නිදහස් චතුරස්‍රය වටේටත් අතු ගන්න වෙනම පිරිසක් පැය 24 ඉන්න ඕන. උදෙත් අතු ගාපු පාර කිය කියා ඒගොල්ලෝ වේදනාවෙන් ආය අතු ගන්නවා. අපි තමා උපමාවටගෙන මේක නොකර ඉන්න තිබුණානේ. මෙතන ඉන්නේ මම නම් අපිට අනිත් එකාව තේරෙන්නේ නැහැ. අනිත් මිනිස්යාගේ වේදනාව තේරෙන්නේ නැහැ. අනිත් මිනිස්යාගේ හදවත තේරෙන්නේ නැහැ. අනිත් මිනිස්යාගේ හැඟීම තේරෙන්නේ නැහැ. මේ රට මේ ගිනි අරන් හදන්න බැරි තත්යකට ගෙනල්ලා තියෙන්නේ. ඔන්න ඔය නිසා. එතකොට ඔබ ඔබ ඔබට උපමා කරගෙන බලන්න ධර්මාශෝක අධිරාජ හිටිය තන හිටිය ඔබ නම් ඔබත් ඔහොම කම්පා වෙනවා. ලේසි පහසු දෙයන්ත ජීවමාන බුදුහාමුදුරුවන්ට තෙල් දාලා ගිනි තිබ්බා වගේ වැඩක් නේ. මොනතරම් වැරද්දක්ද? එවැනි පාපයක් කරපු කෙනෙක් ඉස්සරහා ඇයගේ මූණ බලාගෙන ඉන්නකොට ධර්මාශෝක රජුරවන්ට පුදුම වෛරයක් ඇති වුණා. මේ වගේ පව්කාර ස්ත්‍රියක් සංසාරේ එපා කියලා. ඒ ඇති වෙච්ච වෛරය නිසා ධර්මාශෝක මහරජුරු පිඹුරෙක් වෙලා ඉපදුනා ඊළඟ ජීවිතේ මැරිලා. අවසාන චුති චිත්තය වෛරය. ද්වේෂය, පටිඝය. මරණයෙන් පසු පිඹුරෙක් වුණා. පින්වත්නි මෛත්‍රී කරුණා කියලා කියන එක ඕ මොතෙන්ටත් ගේන්න තරමට දියුණු කරන්න ඕන. එම සැබෑ මෛත්‍රිය. සියල්ලෝම සියල්ලන්ගේම සැප කැමැත්තෝ වෙත්වා කියන තැනට එන්න ඕන. ඉතින් මේක ලේසි නෑ පින්වත්නි. මෛත්‍රී කරනවා කියන එක ටිකින් ටික ටිකින් ටික පුහුණු කරන්න ඕනේ වැඩක්. ඒ නිසා පින්වත්නි තව කෙනෙකුට මෛත්‍රී කරන්න, තව කෙනෙකුට ආශිර්වාද කරන්න අපි ඉතා ඉහළ උසස් ආධ්‍යාත්මයක් ගොඩනගාගත යුතුයි. මේ ලෝකයට මෛත්‍රී කරනකොට, ලෝකයට ආශිර්වාද කරනකොට අපේ මනස තුළ ගොඩනැගෙන්නේ මහා පුදුම බලයක්. ඒ බලය තුලින් තමයි තව කෙනෙකුට ආශිර්වාද කරන්න පුළුවන්. මානසික බලය ගැන චිත්ත ශක්තිය ගැන තමයි අපිට මේකේ වැඩිපුර කතා කරන්න નિયમિતව තිබුණේ. චිත්ත ශක්තිය ගැන මානසික බලය ගැන සෑහෙන දුරට මිනිස්සුන්ට අමතක වෙලා ගිහිල්ලා. පින්වත්නි මේ මානසික බලය කියලා කියන්නේ මහ පුදුම එකක්. ඉස්සර කාලේ තාක්ෂණය විද්‍යාව කාර්මීකරණය මේ තරම් දියුණු නැති යුගයක මිනිස්සු මීට වඩා දියුණු මනසින් හිටියා. මම උදාහරණයක් ඔබට කියන්නම්. දැන් වහිනකම් මිනිස්සු දන්නේ නැහැනේ කාලගුණ වார்த்தාව ආවේ නැත්තම්. මිනිසුන්ට හඳුනගන්න බෑ මේ එන්නේ වහින්ද. මේ එන්නේ පායන්ද. ඉස්සර මිනිස්සු මේ සෝබාදහමත් එක්ක හරි සංවේදීව මනසෙන් ගොඩක් වැඩ ගත්තා. අපේ මනස දැන් ගොඩක් දුර්වල වෙලා ඇඟ ශක්තිමත් වෙලා මනසේ අඩුව උපකරණ වලින් පුරව ගන්නවා. ඔබ අහලා තියෙනවද මේ මානසික තරංග හරහා තව කෙනෙකුට පණිවිඩ යවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක අදටත් අරේෂණ මට්ටමේ අත්හදා බලමින් තිබෙන සාර්ථක විද්‍යාවක්. නමුත් අතීතයේ සාමාන්‍ය මිනිස්සු මේ ගම්වල මිනිස්සු පාවිච්චි කරපු තාක්ෂණයක් මේක. මේ මනස ශරීරයට වඩා දියුණුයි. අපි මනස දුර්වල කරගෙන ඒ පණිවිඩ යවන්න දුරකථන හදාගෙන තියෙනවා, ඊමේල් හදාගෙන තියෙනවා. මනස දුර්වල වෙච්ච නිසා අපි උපකරණයක් හරහා එක කරගන්නවා. දැන් මේ ශරීරයේ භෞතික ශරීරයක් ඔසවාගෙන යන්න මානසික ශක්තියෙන් පුළුවන්. තනකින් තනකට මිනිස් ශරීරය ගෙනියන්න ඉස්සර කාලේ මනස දියුණු අයට පුළුවන්කම තිබුණා. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් මිනිසුන්ට හිම පුළුවන්. තථාගත බුදුහාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරුවෝ නියත විවරණ ලැබපු දවසේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ නියත විවරණ ලැබපු දවසේ සුමේද තවුසා. දන්නවනේ සුමේද නම. සුමේද තවුසා ආවේ කොහොමද? උඩින් ආවේ. එ르දියෙන් ආවේ. අර ගෞතම බුදුරජාණන් වහන්සේ පෙරම් පුරන්න පටන් ගත්ත දවසෙත් එ르දියෙන් වඩින්න පුළුවන්කම තිබුණා. මේ මිනිසුන්ගේ මානසික දියුණුව මේක මේ ධර්ම අවබෝධයෙන් ලැබෙන දියුණුවක් නෙමෙයි. මනස වෙනම පැත්තකින් දියුණු කරන්න පුළුවන් ඒවා මැජික්. මැජික් කරන්න පුළුවන් ඔය ඇමරිකාවෙත් ඉන්න උඩින් ගමන් කරන්න පුළුවන් එක්කෙනෙක්. ජලය මත ඇවිදින්න පුළුවන් එක්කෙනෙක්. මනසෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන්. දැන් එහෙම මැජික් කරනවට වඩා මේ මානසික ශක්තිය හොඳ පැත්තට යොදව ගන්න පුළුවන් පින්වත්නි. ඇත්තටම කුණු නැති, පවු නැති, නරක අදහස් නැති පිරිසිදු හිතකින් යහපත් දේවල් හිතනකොට යහපත් දේවල් කල්පනා කරනකොට ලෝකයට ආශිර්වාද කරනකොට මෛත්‍රී කරනකොට මහා පුදුම මානසික ශක්තිය ගොඩ නැගෙනවා. මේ මානසික ශක්තියෙන් ඔබට ජීවිතේ බොහෝ දේ වෙනස් කරගන්න පුළුවන්. වෙනවත්නි මේ භෞතික ශරීරය පවා වෙනස් කරන්න පුළුවන් මානසික ශක්තියට. දැන් ඔය ටිබෙටය කියන රටේ ටිබෙට් දේශේ තියෙනවා මහායාන බුදුදහම තුල භාවනා ක්‍රමයක් මේ තෝමෝ කියලා. තෝමෝ භාවනා ක්‍රමය පැවිදි වෙන පුංචි සාමණේරයන් වහන්සේලාට දෙන පළවෙනි භාවනා අධ්‍යක්ීම. තෝමෝ දෙන්නේ ඒකෙන් කරන්නේ මානසික ශක්තිය පාවිච්චි කරලා ශාරීරික උෂ්ණත්වය පාලනය කරන්න. ටිබෙටේ සීතල රටක් නේ. සමහර කාලවලට හිමින් වැහිලා යනවා. ඝන හිම තට්ටු මත විශේෂ ආවරණ නැතුව තුමෝ භවනා ක්‍රමයෙන් හිත දියුණු කරපු අයට ශාරීරික උෂ්ණත්වය පවත්වාගෙන ඉන්න පුළුවන්. අපිට පුළුවන් මේ ඇඟේ උෂ්ණත්වය අඩු කරන්න වැඩි කරන්න. දැන් ඔබට ඒක බෑනේ. නමුත් ඔබේ ওই මනස දියුණු කරලා ඒක කරන්න පුළුවන්. මේක මේ විදර්ශනා භාවනාවෙන් කරන එකක් නෙමෙයි. ස්පනස පිළිබඳ අවධානයෙන්, මනස පිළිබඳ හෙවිල්ලෙන් හිතියොත් මේ தත්ත්වයට එන්න පුළුවන්. එතකොට මේ ඝන හිම තට්ටු මත ඉඳගෙන මේ අය භාවනා කරනවා. මම දැකලා තියෙනවා. එතකොට වටේට තියෙන හිම දියවිවි ගලනවා. රත් වෙච්ච යකඩයක් හිම උඩ තිබ්බා වගේ ගලනවා. මේක පුංචි සාමණේරයින් වහන්සේලාට කරන්න පුළුවන්. අධික රස්නයක් තියෙන කාන්තාරයක මේගොල්ලොන්ට ඇලගේ ශරීරයේ හුස්නත්වය පහළ දාගෙන ශරීරය සිසිල් කරගන්න පුළුවන්. දාඩිය බින්දුවක් දාන්න. මම මේ කිව්ව සරල උදාහරණයක්. මේ මනසින් ගොඩක් වැඩ කරන්න පුළුවන්. ලෙඩ දුක් පාලනය කරගන්න පුළුවන්. දැන් ඔබේ ශාරීරියේ තියෙන රෝගාබාධ පාලනය කරගන්න ඔබට මේ මානසික ශක්තියෙන් පුළුවන්. එකට ඔය පිරිත් සූත්‍රවලත් ඒ පිළිබඳ කියවෙන අවස්ථා තියෙනවා. එතකොට මේ අපි හිතමු ඔබේ තියෙන කොන් දෙකක් කොමක්. අපේ බුදුරජාණන් වහන්සේගේ උදාහරණයකම ගුණවාසයට දරුණු කොන්දේ අමාරුවක් තිබුණා. උන්වහන්සේව පාලනය කරගත්තේ මානසික ශක්තිය. බෙහෙත් බිව්වේ නෑනේ. මානසික ශක්තියෙන් ඒක පාලනය කරන්න පුළුවන්. අපේ මනසෙන් එහෙම වැඩ කරන්න පුළුවන්ද කියලාවත් අපි දන්නේ නැත්තේ අපි මනස පිළිබඳ ලොකු අවධානයක් නැති නිසා. ඒකවත් ඔබට තියෙන වටිනාම දේ තමයි ඔබේ මනස. ඔය මනසෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. sannivedanaya කරන්න පුළුවන්. මිනිසුන් අතර. දැන් ඔය වෛර කරන කෙනෙක්ට මෛත්‍රී කරන්න එතකොට ඒ කෙනා වෛරය අත්හැරලා ඔබත් සමග මිතුරු වෙනවා කියලා අදහසක් ඔබ අහලා තියෙනවා. මිනිස්සු කොහොමද මේක කරන්නේ? වචන වලින් කියනවා. හිතින් හිතනවා ඔයා මාත් එක්ක තරහ වුණාට මං ඔයත් එක්ක තරහ නැහැ. වචන වලින් කියනවා. මේක සාර්ථක වෙන්නේ නැහැ. වචන වලින් හිතුවට හරියන්නේ නැහැ. පින්වත්නි මානසික ශක්තියෙන් මේ sannivedanaya කරද්දී වැදගත් වෙන්නේ වචන නෙමෙයි හැඟීම්. මානසික ශක්තියෙන් sannivedanaya කරනවා කියලා කියන්නේ හදවතේ භාෂාව. අරයව යාලු කරගන්න තියෙන අවශ්‍යතාවට කපටිකමට හිතින් හිතනවා මං තරහ නැහැ. යටහිතේ ගැඹුරුම තැනකත් ඒ තරහ නැති වෙන්න ඕනේ. ඒක හැඟීමක් වෙන්න ඕනේ. මනෝභාවයක් වෙන්න ඕනේ මේ මෛත්‍රී ආදරය. එහෙම වුණොත් ඒක අනිත් කෙනාට දැනෙනවා. දැන් පින්වත්නි ආදරය දුක සතුට වගේ හැඟීම් දැනෙන්න වචන ඕනෙමද? සමහර අය ඉන්න ආදරේ පෙන්නන්නේ. චුට්ටක්වත් ආදරේ නැහැ වගේ ඉන්න අපිට දැනෙනවා නේ උනාට ආදරේ කියලා. ඔහොම හිටියට අපිට ගොඩක් ආදරේ. කෝ වචන වලින්ද දැනුනේ? සමහර තාත්තලා ආදරේ වෙන්නන්නේ නැහැ. තිබුණත් පුළුවන් තරම් හංගන් ඉන්න බලන්නේ. ළමයි හදන්න බෑ මේක පෙන්නුවොත් බුරුලක් පෙන්නුවොත් පාලනය කරගන්න බෑ කියලා හිතලා තාත්තලා ඉන්නව රවාගෙන. ආදරේ චුට්ටක්වත් පෙන්වන්නේ හැබැයි පපුවට දැනෙනවා දරුවන්ගේ තාත්තා හොම හිටියට අපිට ගොඩක් ආදරේ. සමහර කපටි මිනිස්සු ඉන්නවා කතා කරනකොට කනේ මී පැණි වක් කරනවා වගේ ආදරෙන් කතා කරනවා. මූණෙන් හිනාවෙන් ආදරය සෙනෙහස යාලුකම ලෙන්ගතුකම උප්පරිම පේනවා. හැබැයි හිතේ තියෙන්නේ කුහකකම. වචී පරමලා ඒ වගේ. මූණෙන් පෙන්නන, කටින් පෙන්නන හිතවත්කම ආදරේ ඇතුලේ නැහැ. අපිට ඒකත් දැනෙනවනේ. ඕච්චර ඔය hina වෙලා කතා කරලා අපි දන්නවා උඹේ හිතේ තියෙන්නේ මොනවද කියලා. අන්න අපිට දැනෙනවා. මේ හදවතේ භාෂාව. මේකත් මේ හිතින් කරන්න පුළුවන් වැඩක්. පින්වත්නි මම ධර්මදේශනාවකට වැඩියා ගම්පහ ප්‍රදේශයේ පාසලකට ධර්මදේශනාව අවසානයේදී මම ඊ දරුවන්ගෙන් ඇහුවා පුතේ ඔයාලට මේ ධර්මදේශනාව ඇසුරෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එක දරුවෙක් අහනවා ස්වාමින්වහන්ස මේ ධර්මදේශනාවේ නම් අහන්න ප්‍රශ්නයක් නැහැ. පෙර පොයේ වැඩසටහනේ උදේ ස්වාමින්වහන්ස කෙනෙක් නීග්‍රෝධමික ජාතකය දේශනා කළා. ස්වාමින්වහන්සේ ඒ ඇසුරින් ප්‍රශ්නයක් තියෙනවා අහන්නද කමන්නේද මම කිව්වා අහන්නකෝ. මේ දරුවහන ස්වාමින් වහන්සේ නීග්‍රෝධ මෝ රජුරුව ඇවිල්ලා බ්‍රහ්මදත්ත රජුරුව එක්ක කතා කළේ මොන භාෂාවෙන්ද? මම බලනකො දැන් ඉන්න දරුවහනේ මෝ රජුරුවන්ට බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ භාෂාව තේරෙනවද? නැත්නම් බ්‍රහ්මදත්ත රජුරුවන්ට මෝ භාෂාව තේරෙනවද? අහන් එහෙම ළමයි තමයි අපිට ඕන. කියන්නේ ඕන එකක් ආ එහෙමයි සාදු කියලා අහන නෙමෙයි තර්ක කරන ප්‍රශ්න කරන අය. එහෙම දරුවෝ තමයි ජාතියක අනාගතේ. මම හරි සතුටු වුණා ඒ ප්‍රශ්නේ ගැන. ඔබට වැඩිහිටියෝ විදිහට ওই ප්‍රශ්නේ ඇවිල්ලා නැද්ද? සාම කුමාරයා කියලා හාවෝ එක කතා කළේ කොහමද? එතකොට මේ සඳ කිඳුරිය වැළපෙනකොට බ්‍රහ්මදත්ත රජුරවන්ට ඒ දුක දැනුනේ කොහමද? අර දරුණු නාලාගිරි හස්තිය පිඹගෙන එනකොට බුදුහාමුදුරුවෝ කියාපු දේ හිතාපු දේ නාලාගිරිට තේරුණේ කොහමද? සත්තු ඇවිල්ලා මිනිස්සු එක්ක කතා කරපු කතා අපි අහලා තියෙනවනේ ඕක අහපු ගමන් අපේ අය කියන්නේ ඕව බොරු. ওই ජාතක කතාවල තියෙන බොරු. එහෙම පුළුවන් නම් දැනුත් කතා කරන්න එපැයි. මං කියන්නේ දැන් අපි එච්චර දියුණු නෑ. දැන් අපි එච්චර දියුණු නෑ. දැන් සත්තුන්ට පුළුවන් තවමත් අපිට sannivedanaya කරන්න. අපිට බෑ එයාලා කියන එක තේරුම් ගන්න. මොකද අපි මේ භෞතිකයත් එක්කලා ගොඩක් දුර ගිහිල්ලා ආධ්‍යාත්මේ මග හලලා. මම ඔබට කිව්වා අපි පරිසරයට සංවේදී නෑ කියලා. මතක් කරලා බලන්න 2004 සුනාමි ව්‍යසනයේ වෙලාවේ යාල කැලේ හිටපු එක සතෙක් මැරුන්නේ. සත්තු ඔක්කොම වෙරළ පැත්තෙන් ආවා කඳු මුදුනක් උඩට. වනජීවි නිලධාරීන් පුදුම වෙනවා මේ කවදාවත් ආපු නැති ආ සත්තු ඔක්කොම උඩට උඩට එනවා. තාම තේරුම් ගන්න බෑ. සත්තුන්ට විතරක් ඒගොල්ලෝගේ වෙනම කාලගුණ දෙපාර්තමේන්තු නැහැනේ. ඒ ඒ අය සබාධමයට සංවේදී. ඒ ඒ අය සත්තු අතර සංවේදී. ඒ අය අපිටත් සංවේදී. පින්වත්නි මට සර්පයෝ පෑගිලා තියෙනවා වනාන්තරවලදී ඕන තරම්. දවසක් සර්පෙක් පෑගිලා කවුරු හරි ටෝච් එකක් අරගෙන එනකම් මං කකුල ගත්තේ නෑ මොකද ගත්තොත් දෂ්ට කරයි කියලා හිතලා. ටෝච් එකක් ගහලා බැලුවා විනාඩි 15කට විතර පස්සේ හබරලියෙක් අඩි 4මාරක් විතර දිග. හබරලියෙක් දෂ්ට කරා නම් එහෙම ස්පිරිතාලේ ගෙනියන්න එපා කියලා කියන්නේ. ගෙනිච්චට වැඩක් නෑ මැරෙනවා. මේ හබරලිය මට පෑගිලා ඒ මේ අත දඟලමින් කකුල එතෙමින් හිටිය දෂ්ට කළේ නෑ. ඕන තරම් සර්පයෝ පෑගිලා තියෙනවා මොන ගැහිලා තියෙනවා දුටු තැන පන්නගෙන ඇවිල්ලා කනවයි කියන පොළොංගු පෑගිලායි තියෙනවා. සත්තුන්ට හොඳට අපිව තේරුම් ගත්තා හැකි. මට පුංචි කාලේ අපේ අප්පච්චි කියලා දුන්න හැම සතෙක්ම හැම ගහක්ම අපේ සහෝදරයෙක් කියලා හිතන්න කියලා. ගලන හැඟ හැම ගංගාවක්ම වැඩිහිටි ඥාතියෙක් කියලා හිතන්න කියලා. ඒ විදිහට හිතාපු නිසා මට තව සතෙක් ගැන ඇති වෙන්නේ සහෝදරත්වයක්. කිසිම දවසක මට තරහක් වෛරයක් මුව මරන්න ඕන මේ කරන් විස සතෙක් එහෙම හිතෙන්නේ නැහැ. අපේ මිනිස්සු කොච්චර නරකද කියනවනම් විස ගෝර සර්පයා දැක නැරු මෝඩයා කියලා එකකුත් හදාගෙන තිනවා. ඕකට සර්පයව මරන්න කියාපු එකක් නෙමෙයි ඕක. හිතට ඇතිවෙන ක්ලේශයක් කියලා කියන්නේ වෛරය ද්වේෂය වගේ එකක් කියන්නේ සර්පෙක් වගේ. උඹ නයි ඇති කරන්න හදන්න එපා ආදරයට නයි හැදුවට. දවසක උඹටම දෂ්ට කරනවා කියලා ඔය කියන්නේ. වෛරය හිතේ තියන් ඉන්නවා කියන්නේ කිරිපොල ණයෙක් හදනවා වගේ වැඩක් කියලා කියන්නේ. ඒ නිසා Papuව ඇතුලේ ණය ඇති කරන්න එපා. හික්වන්නට මරපන් කියලා කිව්වේ වෛරය නම් තියාගන්න එපා කියලා. ඕක මේ ගෙදරට එන ගෝනුස්සෝ මරන්න, පත්තහැව මරන්න, කුණකටෝ මරන්න කියාවේ ගන්න මේ. අපේ මිනිස්සු කොච්චර නරකද බලන්නකෝ. කිසිම දවසක සර්පෙක් මට දෂ්ට කරලා නැහැ. මං හිතන ඉදිරියටත් එම වෙයි කියලා. ඔබටත් එහෙම ඇති. ගෙදරට සර්පය ඇවිල්ලා ඇති. හැබැයි සර්පය දෂ්ට කරන්නේ ඔක්කොම නරක මිනිස්සුන්ටම නෙමෙයි. ඒගොල්ලෝ වෙන කාට හරි බය වුණත් ඇවිල්ලා දෂ්ට කරනවා. මං කියන්නේ මූණ මූණ ගැහිලත් අපි අතින් එයාට කරදරයක් වෙලත් අපිට හානියක් නොකරනවා කියන්නේ එයාට අපිව දැනෙනවා. සත්තුන්ට අපිව දැනෙනවා. අපිට යාලව දැනෙන්නේ නැහැ. මොකද අපේ හදවතේ භාෂාව අපිට අමතක වෙලා. ඕන තරම් උදාහරණ තියෙනවා. මට අද අත්දැකීමක් ලැබුණා. උදේ ඉඳලා මගේ පන්සල තියෙන පැත්තට වැස්ස. ජනේලේ ළඟට ඇවිදිලා බල්ලෙක් බුරනවා මන් දිහා බලාගෙන. බුරලා ටිකක් දුර ගිහිල්ලා හැරිලා ආයෙ බුරනවා. මම එන්නේ නෑ යාගේ පස්සෙන්. එතකොට එයා ආපහු ජනේල ළඟට අවිලා ආයෙත් බුරනවා. බිම පහුරු ගාලා ආයෙ ඉස්සරහට ටිකක් දුවලා හැරිලා බලලා ආයෙ බුරනවා. මොකද්ද මේ කියන්නේ මට එන්න කියලා කියන්නේ. දෙපාරක් බුරද්දි මම තේරුම් ගත්තා. මං කොඩයක් අරගෙන මෙයාගේ පස්සේ ගියා. මෙයා මට බෝමලුවට ගිහිල්ලා පෙන්නනවා. මේ දඩාව තියෙන බල්ලෙක්. මං ඇති කරන කෙනෙක් නෙමෙයි. වැස්සට තෙමිලා ගිරාපැටියෙක් බිම වැටිලා කඩි ගුලක් වහගෙන ගිරාපැටියව. කඩි 500ක් විතරයි. අමාරුවෙන් කොස්සකින් අතුගාලා අතුගාලා ගිරපැටියම බේරගත්තා. දැන් ඉන්නවා පන්සලේ. සත්තුන්ට පුදුම තරම් හැකියාවක් තියෙනවා අපිට දෙයක් කියන්න. අපිට හැකියාව නැහැ ඒක තේරුම් ගන්න. ආන් මේ හදවතේ භාෂාවේ එදා බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කාලේ තිබුණා. පිටගත ඒ නිසා මේ මනස මීට වඩා සංවේදී කරගන්න ඕනේ. හිතත් එක්ක කරන ගනුදෙනුවක් ජීවිතය කියන්නේ. මේ ඇඟෙන් කරන වැඩක් නෙමෙයි. මනසෝබීතා වැදගත්. අපේ ජීවිතයේ සියලු අභාග්‍ය සම්පන්න තත්වයන්ට හොඳම උත්තරේ මනස. හැම ලෙඩටම බේත් ගන්න පුරුදු වෙන්න එපා. මනස නිසා ගොඩක් ලෙඩ ඇති වෙන්නේ. හැමෝටම තියෙනවා අම්ල පිත්ත රෝගේ නැත්තම් ગેස්ට්‍රයිටිස්. පළවෙනි හේතුව කෑම නොකයින් එක නෙමෙයි කන්න නැති කවුරුවත් නැහැ. අම්ල පිත්ත රෝගයට පළවෙනි හේතුව තමයි මානසික පීඩනය. අන්න මනස නිසා ලෙඩ ඉන්නේ. තියවැඩියාව අධිරුධිර පීඩනය ආදී බෝණ වෙන රෝග බහුතරයකට හේතුව. මානසික ප්‍රශ්න හිත ලස්සනට තියාගත්තොත් හුඟක් දේවල් වෙනස් වෙනවා. ඔබේ ගෙදර වාස්තු දෝෂද, ඔබේ ගෙදර භූත දෝෂද, ඔබේ ගෙදර භූමි දෝෂද, ඔබට අපලද ඔය කොටම පළවෙනි උත්තරේ ඉතා දියුණු හිතක්. මට කවදාවත් අපල නැහැ. ගිහින් කේන්දරේ දුන්නොත් කාට හරි දෙයි 84000ක් අපල තියෙනවා කියලා. මට මම බලන්නෙත් නෑ. මම ජ්‍යොතිර්විද්‍යාව ඉගෙනගෙන තියෙන සෑහෙන දුරට මටම බලා ගන්න පුළුවන්. මම දන්නවා ජ්‍යොතිර්විද්‍යාව කියලා කියන්නේ මිනිස්සු පෙර සංසාරේ කරපු පව් පළ දෙනකොට ඒක කලින් දැනගන්නත් පෙර කරපු පින් පළ දෙනකොට ඒක කලින් දැනගන්නත් හදපු විද්‍යාව. ග්‍රහලෝක 9යි තියෙන්නේ. බිලියන 7මාරක් මිනිස්සු ඉන්නවා. එක ග්‍රහලෝකයට කීයක් බාර වෙන්න ඕනද එතකොට? ග්‍රහ ලෝකවලින් නම් මේවා කරන්නේ. එහෙම නෑ. ඔබ ඔය විඳවන්නේ ඔබ කරපුවා. ඔබ විඳින්නෙත් ඔබ කරපුවා. කලින් දැනගන්න තමයි ජ්‍යොතිෂය තියෙන්නේ. කවදා හරි ඔබට කිව්වොත් එහෙම ඔයාට මේ අපල තියෙනවා. ඔයා මේකට මේ යන්ත්‍රය පළඳ ගන්න බෝධි පූජා 21ක් කරන්න යන්ත්‍රයට 1999ක් වෙනවා කියලා. ඔයාගේ වැඩේ හරියන්නේ බෝධි පූජාව නිසා. පහු පළ දෙනකොට ඒකත් එක්කලා හැප්පෙන්න පින් වැඩි වෙන්න ඕන. වෛරස් එකක් ආපු ගමන් ඇන්ටිබයොටික් ගන්න එපා. ප්‍රතිජීවක ඖෂධ. වෛරස් එකක් ඇවිල්ලා අපිව වටන්න යන්නේ අපේ පව් පළ දෙන වෙලාවට. ප්‍රතිජීවක ගන්න ඕන. පින් පැත්ත වැඩි කරගන්න ඕන. නිසා මේ හිතෙන් කරන්න පුළුවන් විප්ලව ගැන අධ්‍යයනය කරන්න. ඔබේ මානසික දියුණුව පිළිබඳ උනන්දු වෙන්න. මනසින් කරන්න පුළුවන් දේවල් තව හොයන්න. ජීවිතේ හුඟක් ප්‍රශ්න වලට උත්තර මනස තියෙනවා. ඔබේ ගෙදර ඔබේ බිරිඳ මෙතෙක් ඔබට අවනත නැතිනම් ඔබේ සැමියා මෙතෙක් ඔබට අවනත නැතිනම් දෙන්නාට දෙන්න වෙනස් කරගන්න හිතින් පුළුවන්. ඔයා එහෙමනම් මාත් එහෙමයි නෙමේ මේ කරණීය මෙත්ත සූත්‍රය කිව්වා වගේ හදවතින්ම මෛත්‍රී කරන්න ආදරය කරන්න අනුකම්පා කරන්න සමාව දෙන්න ලොකු වෙනසක් ජීවිතවල කරන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගෙන හොඳ පැත්තට යද්දී මානසික ශක්තිය, චිත්ත ශක්තිය ඔබට අත්හදා බලන්න කියලා යෝජනා කරනවා. මනසින් පිරිහිලා ගොඩක් දේවල් අහිමි කරගත්ත ස්වාමින් වහන්සේලා 500 නමකට බුදුහාමුදුරුව කරපු යෝජනාව තමයි කරණීය මෙත සූත්‍රය. ඔබ ඉස්සරලා දියුණු මිනිහෙක් වෙන්න, දියුණු මනසක් ගොඩනගා ගන්න, ඒ දියුණුව තුලින් අනික් මිනිස්සුන්ට ආශිර්වාද කරන්න. පෙරලා ඔබ බලාපොරොත්තු වෙන ලෝකය ඔබ වටේ නිර්මාණය වේවි. අපිට ලැබෙන කාලේ හැටියට ඔබට මඟ පෙන්වන්නම් ඉතුරු ටික ඔබ අධ්‍යයනය කරන්න. ඔබට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේද ධර්මදේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. කහතුඩුව පෙරේරා මාවතෙහි අංක 282 න් පහ නිවසේ විසූ මීට 3 මාසයකට පෙර අභව ප්‍රාප්ත වූ මනෝජ් කුමාර නිශ්ශංක මහතාට පින් අනුමෝදන් කිරීමටත් නැසීගේ සිළුම ඥාතීන්ට පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් දායකත්වයෙන් කටයුතු කරන්නේ මනෝජ් කුමාර නිශ්ශංක මහත්මයාගේ ප්‍රිය බිරිඳ ඉෂාරා දිල්හානි මෙන්ඩිස් මහත්මිය ඉසලි මනුල්‍යා නිශ්ශංක දේනේ ඇතුළු නෑහිත මිතුරන් විසින් පර්ලෝසපත් තම මෑණියන් වන සී.ඒ. සිසිලියානා නෝනා පියාණන් වන පී.ඒ. පුංචි අප්පෝ යන දෙපළටත් පරලෝසපත් පිම්බලාපොරොත්තු සිටින සිළුම වරිග පරම්පරාවේ ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කොට නිවන්සුව ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වයෙන් කටයුතු කරනවා 2020 ජූලි මාස 25 වන දිනට යෙදෙන 71 වන තම ජන්මදිනය සිහිපත් කරමින් තමන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනයත් උතුම් නිර්වාණ සුවයත් ප්‍රාර්ථනාවෙන් යුතුව සංගිලි කනදරාව නුවරපාර මැදවච්චිය පදිංචි පී.ඒ. විජේසේන මහතා බණ්ඩාරගම බැල්ලන්තුඩාවේ ශෛල පුෂ්කරාරාමාධිපතිව වැඩවිසූ පූජ්‍ය කුඹුකේ ඥානරතන සහ පූජ්‍ය හොන්නත්තර සරණංකර යන ස්වාමින්ද්‍රණන් වහන්සේලා ඇතුළු අපවත් වී වදාළ සිළුම මහා සංඝරත්නයටත් දුංගමුව මහවිද්‍යාලයේ සේවය කර අභාවප්‍රාප්ත වූ විදුහල්පතිනි KMP මලලසේකර කුසුම් ආර්යපෙරුම මෑණියන් ඇතුළු සිළුම් ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් පූජනීය බෝධියකින් නිවන් සුවත් වේවායි පැතීමට පන්සල පහළගෙදර කරෝලිස් පෙරේරා වීරක්කොඩි බැච්චි නෝනා යන දෙමෝපියන් පුතුන් දූවරුන් බෑනාවරුන් ලේලිය ඇතුළු අභාවයටපත් වූ සංසාරගත සිළු ඥාත හිත මිත්‍රාදෙන්ට පින් අනුමෝදන් කිරීමට සුජීවත්ව සිටින විශ්‍රාමික විදුහල්පතිනි ඩී.එස්. වීරක්කොඩි විෂ වෛද්‍ය ඩී.ඩී.පී. වීරක්කොඩි ලේලිවරුන් ඇතුළු සිළුම ඥාත හිත මිත්‍රාදෙන්ට ධර්ම ශ්‍රවණය කළ සැමට සිත් පැතීමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනාවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නේ බෙල්ලන ඥානා කඹුරුගොඩ මහත්මිය සහ පවුලේ සිළු දෙනා දැන් පුනනුමෝදනාව සඳහා ගෞරවනීය දේශිකානන් වහන්සේට ආරාධනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ හැමටත් සියලු ලෝවැසයන්ටත් ලෝකේ ශාසනය සුරකින දෙවියන්ටත් උතුම් ධර්ම අවබෝධය පිණිස මේ පින් හේතු වේවා අපි දෙවියන්ට පින් දෙමු ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති සාදු සාදු අද දවසේ දායකත්වය දැකූ පින්වත් හැමටත් ඒ අය නමින් මිය පරලොව ගිය සියලුම ඥාත හිත මෛත්‍රාදීන්ටත් මේ පින්දහම් වල බලයෙන් උතුම් ධර්ම අවබෝධය වේවා මිය ගිය හැමට සසර දුක් නිවාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ පින්දහම් හේතු වේවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයටත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් දායකත්වයේ දැක්වූ සැමටත් රටවාසී ලෝවාසී සැමටත් සියලු යහපත උදා වේවා දීර්ඝාෂ සම්පත කායික මානසික සැනසීම වේවා සසරේ නිවෙන දාක අපට මේ පින්දහම් උතුම් ප්‍රඥා පාරමිතාවක් වේවායි සාදුකාරයෙන් ප්‍රාර්ථනා කරමු සාදු ඔබට තෙරුවන් සරණයි Thank you. අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දෙව්ලපිටිය බරවාවිල ශ්‍රී අබිනවාරාමාධිපති රාජකීය පඬිත පූජනීය හෙන්දුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේ වහන්සේට දුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ඔබට මෙම ධර්මදේශනාවේ සංතතටියක් හෝ කැසට් පටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 දුරකථන අංකයට ඔබත් ධර්මදේශනාවක දායකත්වයෙන් දරන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට ඔබට තෙරුවන් සරණයි नमो तस् भगवत अरहत सम्मा सम्बुद्धस् नमो तस् भगवत अरहत सम्मा सम्बुद्धस् नमो तस् भगवत अरहत सम्मा सम्बुद्धस् उत्थानको अनालसो आपदा न अच्छिन्न बुद्धि मेधावी सो නිච්ඡං ලබතේ යසං පින්වත්නි මේ ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දක් දැන් මේ වෙලාවේ හැටියට මේ ගාථාව ධර්මස්තරට මා විස්තර කරනවා මේ ගාථාවෙන් උගන්වන්නේ ගිහි හෝ පැවිදි හෝ නියම විදිහට ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නට වෑයම් කරන තනත්තා විසින් ගත යුතු පියවර. මෙහි කියනවා උත්ථානකෝ අනාලසෝ නැගී සිටින ගතිය ඇති. හෙවත් උත්සාහවත් එසේම අලසන වූ ආපදාස නොඉද්දති. ඒ තැනැත්තා කොයිතරම් විපත්ති කරදර ඇති වුණත් කම්පිත වෙන්නේ නැහැ, කලබල වෙන්නේ නැහැ, හෙල්බම් කන්නේ නැහැ. Taman යනමක ගමන් කරනවා. අච්චිද්ද වෘත්තිමේ ධාවි. එසේම ඒ තැනැත්තා සිදුරු නැති පැවතුම් ඇති හෙවත් නිවැරදි පැවතුම් ඇති කෙනෙක් නුවණ ඇති කෙනෙක් එබඳු තැනත්තාගේ යසන වැඩෙනවා මේ ගාථාවෙහි ගිහි ඇත්තන් පිළිබඳ කොටස මමයි මා කියන්න බලාපොරොත්තු වෙන්නේ. ගිහි ජීවිතේට මේ ගාථාව ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක. ගිහි ජීවිතේ ගත කරන තැනත්තා විසින් බලාපොරොත්තු වෙන්නට ඕනේ තමා නිරෝගව බොහෝ කලක් ජීවත් වෙන්නට.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 ධනෙ නැත්තම් ඔය කියන විදිහේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන ජීවත් වෙන්න අමාරුයි වැඩි කලක්. හැබැයි ධනෙ ඉපැයිය යුතුයි. ධනෙ හරි හම්බ කළ යුතුයි. තමාගේ බොහෝ කලක් සපවත් ජීවිතය පවත්වා ගැනීමට මේ වස්තුවේ තිබෙන පළමෙනි වටිනාකම පළමෙනි ප්‍රයෝජනය ඊළඟට කවර කෙනෙකුන් විසින් වුණත් Tamanගේ මාපියන් ජීවත්ව ඉන්නවා නම් ඒ මාපියනට සලකන්නට ඕන. පැවිදි වුණත් Tamanගේ මාපියන් අසරණ වෙන්නවා නම් ඒ භික්ෂුන් වහන්සේ පින්ඩපාති කරලා වුණත් ඒ මව්පියන්ට කන්න බොන්න දෙන්න ඕන. තමාට සිවුරු පිරිකර හදා ගැනීමට ගිහි පින්වතුන් දෙන්නා වූ ඒ වස්ත්‍ර පවා Tamanගේ මාපියනට ඇඳුම් හදා දීමට සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේගෙන් අවසරය ලැබිලා තිබෙනවා. අනෙකක් තබා අප හිතමු මාපියෝ චක්‍රවර්ති රජ වෙලා ඉන්නවයි කියලා. නමුත් ඒ චක්‍රවර්ති රජ වෙ ඉන්නා වූ මව හෝ පියා හෝ Tamange මහාන වෙලා ඉන්නා වූ දරුවාගෙන් ආහාර පාන ලබන්න කැමති නම් දරුවා පින්ඩ පාතයෙන් ලබන ආහාර වළඳන්න කැමති නම් දිය යුතුයි.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 පියාට හොඳට උපස්ථාන කිරීම හොඳට සැලකීම මේ පළමුවෙනි භෝගානි සම්සය ඊළඟට තවත් සැලකිය යුතු කරුණු මේ මව්පියනට උපස්ථාන කිරීමෙහිදී ඒ පින්වතා දාන සීල භාවනා කියන පින් තුනම රැස් කරගන්නවා මව්පියනට ආහාර පාන ආදීන් සංග්‍රහය කිරීම ශ්‍රේෂ්ඨ වූ දානමය පින්කමක් මා පියනට කේකරෝ ඉන්නා වූ ගෞරව කරන්නා වූ ඒ දූ දරුවෝ යටත් පහත්කම දක්වනවා මා පියන් ඉදිරියේ කිසිම නරක වචනයක් කතා කරන්නේ නැහැ නරක විදිහට හැසිරෙන්නේ නැහැ එබැවින් ලොකු හික්මීමක් ඔහු තුළ ඇති වෙනවා මෙයින් ඔහු තුළ සීල ගුණය රැකෙනවා සීලය කියන්නේ හික්මීමක්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 මසරුකම් කරන්න හොඳ නැහැ. ඒ අයට උමනා කරන ඇඳුම් පැළඳුම් කෑම් බීම් ආදී අවශ්‍ය දේ සම්පූර්ණ කර දෙන්න ඕනේ. නොමසරුව මේක ලොකු පින්කමක්. සමහර කෙනෙකු කල්පනා කරනවා ස්වාමි පුරුෂයා භාර්යාවට හෝ දරුවනට හෝ සලකන එක පවුලේ යුතුයකමක් කියලා. පවුලේ යුතුයකමක් තමයි. එසේවත් ඊටත් වඩා දෙයක් ඒක. මහා පින්කමක්. මහා මංගල සූත්‍රයේ උගන්වන්නේ පින්කම්.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 නොනෑති ස්වාමියා නොනෑති පියා කිසි කලක නරක වචන කතා කරන්නේ නැහැ. අයෝග්‍ය අන්දමින් හැසිරෙන්නේ නැහැ. ඒ තාත්තා පරිස්සම් වෙනවා. දරුවන් හොඳට ඉක්මවා ගන්නට බෑ. තමා නරක විදිහට පැවතුනොත් නරක වචන කතා කළොත් මේ බව කල්පනා කරන ඒ සත්පුරුෂ මිනිසයා පුළුවන් තරම් පරිස්සම් වෙනවා. තමන්ගේ භාර්යාවගේ හිත නොරිදවන්න, දරුවන් නොමග නොයවන්න පරිස්සම් වෙනවා. පරිස්සම් වීමෙන් ඔහු තුළ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 භාවනාමය පින gederදීම හැදෙනවා. ඇති වෙනවා. ඔන්න දාන සීල භාවනා පින් හැදෙන හැටි. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ උත්තදාරස්ස සංඝහෝ අමදර්වන්ට සංග්‍රහය කිරීම මෙලව දියුණුවටත් පරලොව දියුණුවටත් උපකාර වන පින්කමක්ය හෙවත් මංගල කාරණයක් කියලා. ඔය වස්තුවෙන් වස්තු හම්බ කිරීමෙන් කෙනෙකු කරන්නා වූ දෙවැනි පින්කම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 බොරු කියන්නේ නෑ ඔවුන් රවටන්න. ඔවුන් බෙහෙද කරන්න කේලම් කියන්නේ නෑ. කිසිසේත් ඔවුන්ගේ හිත දෙන පරුෂ වචන කතා කරන්නේ නෑ. ඔහුගේ කට රැක ගන්නවා ඔහු. එසේම තමන්ගේ ශරීරයෙන් කිසිම වරදක් කලකෝලහල කිරීම ආදිය එබඳු ක්‍රියාවක් කරන්නේ නැහැ. ඔවුන් සන්තක දෙයක් පැහැරගන්නේ නැහැ. මොන සතියකින්වත් ඔහු තමන්ගේ කායික ක්‍රියා මාර්ගයත් නොමග යවන්නේ නැහැ. න්යායන් මිත්‍රයන් අරමුණු කරගෙන ඔහු පුළුවන් තරම් පරිස්සම් වෙනවා. සත්පුරුෂ මනුෂ්‍යයා එහෙමයි. නුවණැති මිනිහා ඒ විදිහයි. ඔවුන් දකින දකින හැම විටකම ඔවුන්ගේ අභිවෘද්ධිය දියුණුව පතනවා. හිතේ ඇති වෙනවා මගේ න්යායෝසුවපත් වෙත්වා. මගේ මේ යාළුවෝ සැපවත් වෙත්වා. දියුණුව වෙත්වා. ওই හැඟීම සත්පුරුෂ මනුෂ්‍යයා තුළ තියෙනවා. ඒක තමයි නියම මිත්‍ර ගුණය. නියම ඥාති සංග්‍රහය. ඒ වගේම ඔවුන්ට දුකක් කරදරයක් ඇති වෙච්ච විටක ඔහු තුළ අනුකම්පාව ඇති වෙනවා. මවුන්ට මා උපකාර කරන්නට ඕන. මවුන් මේ කරදරෙන් දුකෙන් මුදා ගන්නට ඕන කියන හැඟීම ඇති වෙනවා. මොකද්ද මේක? කරුණාව. එසේම ඔවුන්ගේ දියුණුව දකින දකින හැම මොහොතේම ඔහු සතුට වෙනවා. මුජිතාව. ඔවුන්ගේ වරදක්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 අනුකම්පා සීලව කරුණාව පෙරදරි කරගෙන ඔවුන් පුළුවන් තරම් සතුටු කරන්න වෑයම් කරනවා. ඔවුන්ට හිතවත් වෙනවා. ඒ හිතවත් බව මෛත්‍රිය. ඔවුන් කෙරෙහි කරුණාව, අනුකම්පාව, අර කරුණා ගුණය. ඔවුන්ගේ නොහික්මිච්චකම්, දරදඬුකමක් දුටුවම කුපිත වෙන්නේ නැහැ. මධ්‍යස්තව ඔවුන් හොඳ මගේ යවන්න ඔවුන්ට කරුණ කියා දෙනවා. එහෙම අවස්ථාවක් ලැබුණොත්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 සුවපත් වෙත්වා කියන හැඟීම අර ගිහි පින්වතා තුළ ඇති වෙනවා. මේ හාමුදුරුවන්ගේ මහානකම හොඳින් කරගනිත්වා. එසේම ලෝකයාට මුන්වහන්සේගෙන් සේවයක් සිදු වේවා. ඒ නිසා මුන්වහන්සේ සැපසේ හොඳට බොහෝ කලක් ඉන්නට ඕනේ කියන හැඟීම සදහව ඇති, ශ්‍රද්ධාව ඇති, සත්පුරුෂ ගිහි මිනිසයා තුළ ඇති වෙනවා. ඒ ධනවත් පින්වතා තමාගේ ධනයෙන් උන්වහන්සේලාට සංග්‍රහය කරන මේ හොඳ අදහස උන්වහන්සේ ඉදිරියෙහි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 උන්වහන්සේලාගේ අභිවෘද්ධිය පතනවා. ඒ මෛත්‍රිය උන්වහන්සේලාට දුකක් අසනීපයක් කරදරයක් වුණාම අනුකම්පා කරලා උන්වහන්සේලා මේන් ගොඩ ගන්න හිතනවා. කරුණාව. උන්වහන්සේලා සාර්ථකව Tamanගේ ශාසනික මෙහෙය කරගෙන යනවා දකින්නකොට වඩ වඩා සතුට වෙනවා මුජිතා ගුණය. එසේම ඒ භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ යම්කිසි වරදක් ඇති වෙනවා. ප්‍රතඥ දෝෂය නිසා සමහර විටක කොතරම්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 අර ශ්‍රද්ධාවත් ගිහි ධනවතා දුප්පතාට උනත් පුළුවන් තරමක් දුරට ඒක. නමුත් ධනවතාට ධනය තියෙනවා. තියෙන නිසා ඊටා හොඳට හිතේ හැටියට අර දාන සීල භාවනා කියන පින් තුනම ඒ පූජ්‍ය භික්ෂුන් වහන්සේගේ ආශ්‍රයෙන් සිදු කරගන්නට පුළුවන්. මේ ධනෙ රැස් කරන්නා ලබන්නා වූ පස්වෙනි ආනිසංසය. මේ විදිහට බුදුරජාණන් වහන්සේ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 කල්යාණ මිත්‍රතාව මෙන්න මේ කර්ම හතර ඇති කරගෙන මේ කරුණු අංග හතරෙන් යුක්තව ඔබ කරන රැකියාවක් කරපන් ස්වල්ප කාලයකින් ඔබ මහා ධනවතෙක් වේවි මේ වචනේ පිළිගත්තු උජ්ජය බ්‍රාහ්මණයා ඈත රටකට ගොහින් ඒ විදිහටම බොහොම පරීක්ෂකාරීව තමා කිසියම් රැකියාවක් කරලා ස්වල්ප කාලයකින් මහා ධනවතෙක් ආවා ඉතින් නොඑක් තනදී බුදුරජාණන් වහන්සේ ඔය උත්හාන සම්පදා ආදී ධනය හම්බ කරන මිනිසයා තුළ ඇති කරගත යුතුයි කියලා අවදාරලා තිබෙනවා. ව්‍යාඝ්‍රපද්‍ය සූත්‍ර ආදී සූත්‍රවල. ඉතින් මෙසේ බුදුරජාණන් වහන්සේ ධනයේ අගය මේ මිනිසයා විසින් ධනය පරිහරණය කළ යුතු හැටි. ඔහු ධනය හරි හම්බ කළ යුතු බව, එය නිෂ්පරිද්දෙන් වියදම් කළ යුතු බව වෙන වචනකින් කියතොත් තමාගේ යහපත වෙනස තමාගේ බොහෝ කරක් සැපසේ ජීවත් වීම වෙනස වියදම් කළ යුතුයි අනුන්ගේ යහපතට වියදම් කළ යුතුයි අනං කිව්වේ මව්පියෝ දූ දරුවෝ දුගී මගේ යාචකයෝ තවත් ධනෙන් පිහිට බලාපොරොත්තු වන අය එසේම පූජ්‍ය පක්ෂයේ තමා විසින් වන්දනමාන පුද පූජා ආදීන් සත්කාර කළේ. තමන්ගේ අනුන්ගේ ත්‍යාප්ත වෙනස මේ ධනෙ වේදම් කළ යුතුයි. මසරුකම් නොකළ යුතුයි. ධනෙ හම්බ කිරීමේ පරමාර්ථය ඒකයි. ඒ අර වෙන ධනෙ හම්බ කිරීමෙන් වෙන වැඩක් නැහැ. ඉතින් ওই විදිහට බුදුහාමුදුරුවෝ භෝග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 උත්ථාන වීරියෙන් ක්‍රියා කරනකොට සම්පූර්ණ වෙනවා. ඔහුගේ යසස කීර්තිය සියල්ලම වැඩෙනවා. අද බණ දහම් ඇසීමෙන් හොඳ කරුණ රසක් හිතර ගැනීමෙන් ඔබ සිද්ධ කරගත්තා වූ චිත්ත පාරිශුද්ධියේ හෙවත් පින ඔබට සසරදී යහපත් වෙනසත් අවසානයේදී සියලු ක්ලේශයන් නසා සම්පූර්ණ චිත්ත පාරිශුද්ධිය ලැබීමට හේතු වේවා ප්‍රත්‍ය වේවා නිවන් සම්පත් අත්පත් කර ගැනීමට මෙය දුර හේතුවක් දුර ප්‍රත්‍යක් වේවා කියලා මා ආශිර්වාද කරනවා. ඊතාවතාචම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඊතාවතාචම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිද්ධ කරගත්තා වූ සකල පුණ්‍ය සම්භාරය ඔබ හැමතෙම මේ යම් හේදී හෝ සමීප ජන්මයකදී නිර්වාණය අත්පත් කරගන්නට බැරි වුණත් සසර උපදින උපදින ආත්ම භාවයේ සබ සම්පත් ලැබීමට එයම තව තවත් පුණ්‍ය ධර්මෙන් රැස්කර ගැනීමට උපකාර කර ගැනීමට ශක්තිය ලැබේවා එසේම එසේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරමින් ගොස් අවසානයේදී එයින් මෙහා බැරි වුණොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සමීපෙහිදීවත් සදාකාලික සාන්ත සැපැති ඒ අමෘත මහා නිර්වාණ සම්පත්තිය අත්පත් කර ගැනීමට ශක්තිය වේ ලැබේවා හේතු වේවා ප්‍රත්‍ය වේවා ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය ස්වාමීන්ද්‍රයන් වහන්සේ